දැන් හිතනද මේ යෝගාවචරයට තමන්ගේ ඇඟේ අනිවාර්යම හිතලුවක් නෙවෙයි අනිවාර්යම ඇත්ත වශයෙන්ම භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් සිදුවෙන මේ ආශ්‍රද ප්‍රසවාසයේ වැටහිලා එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් යටිකයේ නෙවෙයි වැඩේ යන්නේ උඩුකයේ කියලා. ඒකල උඩුකයට හිත යෙදුවොත් මේ මනුස්සයා යටිකයක් දන් දුන්න වෙනවනේ. යටිකයේ ශූන්‍යත විහරණයකට වැටෙනවා. යටිකය පිළිබඳ තියෙන කාය දර්ද, චිත්ත දර්ද අසහන නැති වෙලා ඒ තරමටම උඩුකයට හිත නැඹුරු වෙනවා. උඩුකයට හිත নিমগ্ন වෙනවා. උඩුකය හිත බැස ගන්න. ඉස්සෙල්ල කයට හිත අරගෙන ලෝකෙම අයින් කරා. ඊගාට උඩුකයට හිත දාලා යටිකයත් අමතක කළා දාන්න. ඉතින් මේකට සෑහෙන කය පරිත්‍යාග කිරීමේ අතහැර දැමීමේ හිස් කිරීමේ ගෙවන් කිරීමේ කලාවක් තියෙනවා. උඟ දෙනකොට යටිකය අමතක වෙච්ච ගමන් බය හිතෙනවා. ඇත්ත කරලා බලනවා බිත්තර මල් ඔක්කොම තියෙනවාද අපව යනකොට ගෙනියන්න පාර්ට්ස් එක නැති වුණොත් එහෙම අමාරු වෙන්නේ. ඒ නිසා යටිකය අමතක කරනව නෙවෙයි අමතක වුණත් නූල් බඳිනවා. සෙත් කවි කියනවා. හැබැයි ඇහුවාම කියනවා අපි බුද්ධ ආගමයි කියලා. මේ වැරදිලයිද කියලාත් අහනවා. ඒ තරමටම අපිට මේ කය ඕනේ නිවනට වැඩිය අපිට මේ කය ඕනේ ශූන්‍යතාව වෙනට වැඩිය. නිසා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මම මේ කයට හිත යොදලා කයේ ආස්වාද ප්‍රසංසා උඩුකයට හිත යොදුවා. උඩුකයට හිත යොදාගෙන ඉනකොට ඒකේ හොඳටම ප්‍රේම කරලා ඒකටම දයාව ඇති කරගෙන ඒයි নিমග්න වුණොත් එයා දන ඔය නොදන් නොබ වෙලාවකින් තියෙන යටිකය මතකම නැහැ. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරන්ගේ ටැක්ටික්ස් මේ උඩුකයේ කොතනද හුස්ම වදින්නේ කියලා තැනක් අල්ලන්නේ. අපි හිතමු කවුරු හරි කිව්වයි කියලා නාසිකාග්‍රය කියලා. දැන් එයා නාසිකාග්‍රය අල්ලනකොට මුළු කයම අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම ලෝකය අමතක කරා, ඊගාට යටිකය අමතක කරා, ඊට පස්සේ මුළු කයම අමතක කරලා හුස්ම වදින තැන විතරක් හිත තියාගෙන ඉන්නවයි කියලා කියනවා. නියපැතු උඩට ගත්ත වැලි වලිමුත් හැලිලා එක වැලියටයක් ඇල්ලුවා. එයාට තේරෙන්නේ දැන් මුළු කයේම ජීවිතේම භවයේම පැවැත්ම සියල්ලම තේරෙන්නේ හුස්ම වදින නාසිකාග්‍රේ විතරයි. ඊට පස්සේ මෙයා ආස්වාස වෙලාවේදී ආස්වාස කරනවා කියලා දන්නේ දන්නවයි කියන්නේ ප්‍රස්වාසය අමතක කළා. ඊට පස්සේ ප්‍රස්වාසය වෙලාවේදී ප්‍රස්වාසයේ සාදර වෙනවයි කියන්නේ එයා ලෑස්ති ආස්වාසය අමතක කරන්නේ. බලන්න කොච්චරක් ගෙවම් කරගෙන යනවද කියලා ආස්වාසයකට ප්‍රස්වාසයකට හිත මෙහෙමයි ඒක කියන්නේ ආස්වාස වේලාවේදී ආස්වාස බව දන්නවා. එළඹ වාසය කරන විතර නෙවෙයි. ප්‍රස්වාසල ප්‍රස්වාසය දන්න මේක ලස්සනට මහා කාව්‍යයක් වගේ ලොකු සම්ඥාන්ස කිව්වේ ආස්වාසලාදී ආස්වාස බවක් දන්නවා ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නවා. මෙන්න මේකට ඥාණය කියලා කියන්නේ. ඒකට කියන්නේ පරිච්ඡේද ඥාණය කියලා. විශ්සදව දන්නවා මම ඉන්නේ ආස්වාදේ ප්‍රසවාසයේ නෙවෙයි. ඉතින් කියන්න ඕනේ නැහැනේ මම ඉන්නේ සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි, අනම්මනක් නෙවෙයි ආස්වාසේ. මේට වැඩි දැනුමක් මනුස්ස මොළයට ඕනෙත් නැහැ. ඒත් එක්කම ප්‍රසවාසයට මාරු වෙනවා. එතකොට දන්නවා මම දැන් ඉන්නේ ප්‍රසවාසයේ ආස්වාසේ නෙවෙයි. මේ තරමට පිරිසිදුර කියන්න පුළුවන් නම් නිවන නහය යට තියෙනවා. නමුත් අපි කමඨාන් සුද්ධ කරනකොට මොනවද කියන්නේ? නරියයි බල්ලයි කතා තමයි කතා කරන්නේ. මොකද්ද අරමුණ මොකද්ද කියලා අහන්න පැය කාලක් විතර කතා කරුවට පස්සේ තමයි කියන්න වෙන්නේ හුස්ම ටිකක් අරගෙන කියන්න මොකද්ද කරන භාවනාව මොකද්ද කර්මස්ථානය කියලා 15ක ප්‍රශ්න අහන්න ඕනේ මාත්මාතුකාට ඇද ගන්න. හැබැයි මෙතනින් ඉවර නෑ. ඊට පස්සේ අපි හිතන්න ආස්වාසය යනකොට ආස්වාසය දන්නවා ප්‍රස්වාසය යනකොට ප්‍රස්වාසය දන්නවනම් බුදුජානනාංශය කියනවා දීර්ඝ ආස්වාසයේ උඹට තේරෙයි මෙන්න මේ එකලසට එනකොට කෙටි වෙන්න පටන් ගන්නවා. ඒ මොකද බයක් නැහැ දැන්. තහලුකම් පහලුකම් දෝෂ නැහැ. පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ කියලා සින්දුවක් තියෙන දන්නවද මේ ගුණදාස කපුගේ? පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ. එතකොට හිත උලලේනෙක් වගේ අඬන්න පටන් ගන්නවා. හරි පාළුයි, හරි කම්මැලි, හරි කොටු වෙලා, හරි තනි වෙලා, හරි ඒකාකාරී කියලා දෝංකාර සද්දයක්, මුස්පේන්තු සද්දයක් හිතෙන් එන්න පටන් ගන්නවා. මෙයා කිව්වොත් ඒ සද්දෙට කතා කරලා පාළුව දෙවනත් කරලා ඔබ නාඩන් උලලේනෝ. කාටත් නපුරුදා තනිකන් ඇති වෙනවා. මම එකට පදයක් හැදුවා භාවනා හතර වෙනද කාටත් තනිකන් ඇති වෙනවා. නපුරු දන්නේ හතර වෙනද කාටත් තනිකන් ඇති වෙන නිසා දවස් 10 භාවනා කරොත් හතර වෙනද කට්ටිය ගෙදර යනවා. ඇහුවාම කියන්නේ බඩේ එකක්ම හැදිලා කියලා. මොකද හතර වෙනද වෙනකොට ওই තනිකම ඉන්න පටන් ගන්න. ඌට කියන්න තියෙන්නේ කාටත් නපුරු දා තනිකන් ඇති වෙනවා කාටත් හතර වෙනදා නත්කන් ඇති වෙනවා පුළුවන් නම් ශුන්‍යතාව විහරණය ඕනේ නම් කාගෙන ඵලයක් ඒක නිසා ආස්වාද ප්‍රසාර සංසිඳනකොට තොවිල් නටන්න වෙනවා. බුද්ධමාකාර බයවිල්ලක් බය වෙනවා. මේ ධර්මයේ 100%ක්ම වැඩ කරන වෙලාව. ප්‍රතිපදා 100%ක් වැඩ කරන වෙලාව. කෙලස් කෙල කෝටි ගණන් කැපෙන වෙලාව. නමුත් යෝගාචරයේ සහයෝගය ඒකට ලැබෙන්නේ නැහැ. යෝගාචරයේ තියෙන හුස්ම නැති වුණොත් මේ ඔක්සිජන් තියනවාද කියලා ආයි. හුස්ම ගන්න බැරි ලෙඩ තොකක් ආවොත් මේ ඇදුම අමාරුවට බඩු තියනවාද කියලා අහයි මේ මොකද ඒ තරම්ම ගෙදර යනකොටත් අර ගෙනාව හුස්ම ගෙනියන්න තමයි ඕනලා තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ පෙන්වන්නේ ඔය හුස්ම ගත්තේ මේ ලෝකයක් දුක් දරත අයින් කරන්නයි. ඊට පස්සේ උඹට මම දැනගන්න කියන්නම් ඔය හුස්මත් දැන් ගෙවෙනවා. හුස්මත් සංසිඳනවා. ගුරුෝසු හුස්ම සියුම් වෙනවා. සියුම් විස අතිසූක්ෂම වුණාට දැන් මොකේද දරතයන් තියෙන්නේ මොකේද පීඩා තියෙන්නේ මොකේද අසහනේ හිටින්නේ අසහනේ හිටින්න තැනක් නැහැ දැන් දුක් හිටින්න තැනක් නැහැ මොකද එකින් එක එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන යන්නේ භාවනා හතරවෙනි පස්වෙනි දවසේ යනකොට එක විනාඩි 5න් ඕක ගන්න පුළුවන් පළවෙනි දවසේ ආධුනිකයුත් නම් මාස ගාණක් දඟලන්න වෙයි පළවෙනි දවසේ නම් ගොඩාක් වෙලා යයි ආනාපාන හිත සංසිඳෙන්නත් මොකද හිත සංසිඳෙන්න සංසිඳෙන්න බය හිතෙනවා හිත සංසිඳෙන්න සංසිඳෙන්න තනිකන් දෝෂේනවා. ඒතර උලලේ නඩනවා. කමඨාන් සුද්ධ කරනකොට උලලේන හොඳට ඇහෙනවා. මේක හරිද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ස්වාමීන් වහන්සේ පස්සටද ස්වාමීන් වහන්සේ මේක සමතේද ස්වාමීන් වහන්සේ විපස්සනාද ස්වාමීන් වහන්සේ කියලා අර භාවනාවේ දියුණුවට දාන්න පුළුවන් තරම් අකුල් හෙලනවා. ඒක නිසා බුද්ධ දේශනාවේ නම් එදා සවැත් නුවර හෝ නිග්‍රහදාරාමේ කරපු එකයි අදේ වෙනසක් නැහැ. ඒ වහාගෙම ඔයගොල්ලෝ යත ගහලා කියන්න පුළුවන් හරියට භාවනා කරුවොත් එදා වගේම අද ප්‍රතිඵල තියෙනවා. නමුත් අපි ශූන්‍යතාවය ඉරනේ දන්නේ නැති නිසා අපි හිතන කහාවට එළියක් ආවේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මට දිබ්බ චක්කු ඥාන පහළ වුණ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මට දිබ්බසෝත හම්බුන්නේ නැහැ කියලා මොනවදෝ ඉල්ලනවා. බුදුරජාණන්සේ හිස් කරන්නයි කතා කරන්නේ. ගෙවම් කරන්නයි කතා කරන්නේ. ෂේ කරන්නයි කතා කරන්නේ. වැය කරන්නයි කතා කරන්නේ. නිරෝධ කරන්නයි කතා කරන්නේ. අපි එන්නේ මොනවා හරි යමක් කමක් හොයන්න ගෙදර යන්නයි. කොච්චර අමනද කියලා බලන කොච්චර මරිද කියලා බලන කොච්චර මෝඩද කියලා බලන කොච්චර අපේ මනස නිවනට විරුද්ධද වැඩ කරන්න කියලා බැලුවොත් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ හරි දේ හරි විදියට පෙන්වුවේ නැත්තම් කවදා හරි අපේ අපේ නිදා චින්තනයේ මේක හිතේ කියලා හිතනවා. තනියම කල්පනා කරලා කවද බුදුහාමරෝ සහාති කරලා කියනවා පරතෝ ഘോഷෙන්තරෝ කද්දාකත් මේක වෙන්නේ නැහැ කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඕනේ කියන විතරක් නෙවෙයි ඒක ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා පිළිගන්න ප්‍රතිපදාවටත් ගිහිල්ලා ඒක හරි ගියාට පස්සේ මේක සාක්ෂාත් කරණය කරන්න ඕන අනේ බුදු කෙනෙක් කවුරු 2600කට ඉස්සෙල්ලා කියාපු දෙයක් මේ සිද්ධ වෙන්නේ මම මෙතෙක් කල ජීවිතේ කොච්චරක් මේකට පයින් ගහලා තියෙනවද මම කොච්චරක් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවද මට ඕනේ ධ්‍යාන ඕනේ විපස්සනා ඥාන ඕනේ සෝවාන් වෙන්න ඕනේ සකදාගාමි මොන්න කුණු හරපයක්වත් තේරෙන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ මේ කොහොම මේ පොත් වලින් ඔළුවේ දාගත්ත දේවල් අල්ලන්න හදනවා මේ ශූන්‍යතාවයට යනකොට ඒකට අකුල් හෙලලා අර නම් මේ නම් දාන්න හදන. ඒ නම් වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. අපි මේ නමක එල්ලුනාට ඔය කතා කරන දේ දන්නේ නැති දෙයක් ගැන කතා. නමුත් මේ හිස් කිරීම පොඩ්ඩක් හිතන්න. මුළු ලෝකෙම දුක් කරදරයි කරන කය බදා ගන්න. ඊට පස්සේ උඩුකය බදා ගන්නවා යටිකය අමතක කරන්න ඕන නිසා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස හැපෙන තැන අල්ලන්න පුළුවන් නම් අල්ලනවා මුළු කයම අමතක කරන්න. ඊට පස්සේ ආස්වාසය අල්ලනවා ප්‍රසවාසය අමතක කරන්න. ප්‍රසවාසය අල්ලනවා ආස්වාසය අමතක කරන්න. ඊට ආස්වාස සංසිඳන පස්සේ ආස්වාසේ මුල අල්ලනවා මැදයි යගයි මතක් කරන්නේ. මැද අල්ලනවා මුලයි යගයි මතක් කරන්නේ. අග අල්ලනවා මුලයි මැදයි මතක් කරන්නේ. එකින් එක එකින් එක අයින් කරන අයින් කරන අයින් කරන යනකොට මේ ඉන්න ඕනම කෙනෙකුට ඒ සඳහා තියෙන දැනුම 100%ක්ම සමානයි. ඒක මේ ගෑනු වුණා, පිරිමි වුණා, පැවිදි වුණා, උපැවිදි වුණා, මේ භාෂාව ඉගෙනගෙන තිබුණා, ව්‍යාකරණ ඉගෙනගෙන තිබුණා, පින් කරලා තිබුණා, දන් දීලා තිබුණා, දසපාරමිතා පිළිපෙළ තිබුණා, ත්‍රි හේතුක ප්‍රතිත්‍ය හම්බුණයි කියලා ඔය මොන දේකවත් රැඳෙන්නේ නැහැ. මේක ලස්සන පුංචි කතාවක් තිබුණා. මම හිතන් තුන්වෙනි පන්ති පොතක විතර වගේ ඉස්සර කාලේ. බල්ලෙක් හිටියලු ඇඟ පුරාවට මැක්කෝ. බුද්ධියන්න දෙන්නෙත් නැහැ, හිටගෙන හැම තැනම මැක්කෝ. ඉතින් මූට තිබිලත් නැහැ බේගොන් ස්ප්‍රේ එක හෙව්වලු ඒක හම්බෙලත් නැහැ. ඉතින් ඒ නිසා මූ හිතරලා තියෙන්නේ එක දවසක් ගිහිල්ලා මේ අඟලක් විතර වතුර තියෙන වතුරේ බැහැගෙන හිටියල් ටික වෙලා. ඉන්නකොට තේරුණාලු මැක්කෝ ටික වතුරේ තියෙන කින් උඩට එනවා. බල්ලට කියන්නේ මොළයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඌ අඟල් දෙකක් ගැටට ගියාලු. යන්න යන්න යන්න යන්න මැක්කෝ ටික උඩට උඩට එනවලු. ආවට පස්සේ බඩ මට්ටමට යනකොට ගඟේ තව ටිකක් යන්න යන ඌ මැක්කෝ එනේ එන විදිහට ගිහිල්ලා ඌ නහය උඩට කරන ගඟේ යන කෝටු කැල්ලක් කපාගෙන යට ගිහිල්ලා කෝටු කැල්ල උඩ තිබ්බට පස්සේ ඔක්කොම මැක්කෝ ටික කෝටු කැල්ලට ආවට පස්සේ ඒකත් ඇල දැම්මා. එච්චර. දෙමීඩ වෙන බහැල බහැල බහැල ඔක්කොම මැක්කෝ ටික උඩට ආවද සැතදාන. අපි මේ ආනාපානෙ අල්ලනවායි කියලා කියන්නේ ආනාපානෙ gedita ගෙනලා කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ආස්වාසිය අල්ලන්නත් නෙමෙයි ප්‍රසවාසිය අල්ලන්නත් නෙමෙයි. එක එකක් මාරු කරන්නේ එකකවත් රැඳීමක් නැහැ. හැම තැනම විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා යහට පැනට මාරු කර කර මාරු කර කර ඉන්නකොට අල්ලලා තියෙන බොහොම සුළු දෙයක් ඊට පස්සේ ඒක අතාරිනවා කියන එක ලේසි අර මෙතෙක් අතහැරලා තියෙන කෙලස් කන්දක දිහා දකින්නවා. මේ ඉන්නේ මේ සංසන්දනය. ඒකට කියන්නේ සාපේක්ෂතාවය කියලා. ඕක තමයි ඔය ගිය සතවර්ෂයේ හිටපු ලොකුම විද්‍යාඥයා මේ මතු කරලා දීලා Nobel Prize නෙවෙයි දෙන්න තෑගි නෑ මිනිහට. මේ සාපේක්ෂතාවාදී ඉදිරිපත් කරයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය එකම Nobel Prize එකක්වත් නෑ. බෙල් තියෙන prize එකක් හම්බුනේත් නෑ බුදුහාම Nobel Prize හම්බුනේත් නෑ. නමුත් බෞද්ධයාට වෙලා තියෙන එකයි කල්පන කනගාටු වෙලා තියෙන්නේ බෞද්ධයා මොකද්ද මේ ආගම හරහා කරන්න හදන්නේ එහෙම නැත්නම් ශූන්‍යතා දර්ශනය හරහා මොකද්ද කරන්න කියලා බැලුවොත් අපේ ඉතිහාසෙ කොතනක හරි මාර්ගඵලලාභින්කින් හිස් බවක් අධිකම හිස් බවක් වුණා නම් ඒ මොකක්ද මේ ධර්මයේ අතහැරලා ආගම අල්ලන්න කියන. ආගම අල්ලන්න ගිය ගමන් එකතු කිරීම පමණමයි කෙරෙන්නේ. එකතු කිරීම පමණමයි කරන්නේ. නමුත් ਸਰවචන කියන්නේ හිස් කිරීමක් ගැන කතා කරන්නේ. අතහැරීමක් ගැන කතා කරන්නේ. ඡේවීමක් වැයවීමක් මේක දීපං මෙන්න මේක විතරක් අල්ලගෙන. ඊට පස්සේ ඒකත් දීපං මේක අල්ලපං. ඒ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ කියනවා ඉනිමගක නගින්න ඕන මිනිහා උඩ ඇඳ ඇල්ලුවේ නැත්නම් යටකය උස්සන්න යටපය උස්සන්න බෑනේ. ඒ නිසා යටපය උස්සනවා කියන එක දානයක් නම් උඩ ඇඳ ඇල්ලීම තණ්හාවක්. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාවෙන් අල්ලන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම තමන් අල්ලන්නේ මොකද්ද කියලා දකින්නට කමටහන කියලා කියනවා. අත්හරින්නේ මොකද්ද කියන එකට කියනවා අසහනේ දුරු වීම කියලා. මේ දෙක හරියට කියා ගන්න බැරි නම් කමටහන සුද්ධ කරනකොට නැත්නම් භාවනා කරනකොට තමයි තේරෙන්නේ නැත්නම් ඇයි මේ ආස්වාසයට මෙච්චර දැඩිසිය අපි ප්‍රේම කරන්නේ? මොකද ආස්වාසයට ප්‍රේම කරනකොට ලෝකේ ඉන්න හරකුන් ඌරම් බල්ලම් පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ග්‍රාම සංඥාවක් නැහැ. රත්තරන් මිනිමුතු පිළිබඳ කතාවකුත් නැහැ. කාය පිළිබඳ කතාවකුත් නැහැ. හැබැයි ආනාපානේ ආසස් ප්‍රසාස ඒකේ තියෙන ධාතු මනසිකාරය පරමාර්ථ පැත්තට කල්පනා කරනවා. ඒකලත් බලනවා මේ ආස්වාද ප්‍රසාසයේ තියෙන උණුසුම සීසත කම්පන චංචල ගති ඒවා ඒ ස්වභාවයක් මිසක් භාවයක් මිසක් ගතියක් මිසක් මගේ දෙයක් නෙවෙයි. වායෝ ධාතුවේ ස්වභාවය. වායෝ ධාතුවේ ගති වායෝ ධාතුවේ භාව ඉතින් එහෙන් බලහිනුට අතපල නටන්න ගන්නවා. මේ පැත්ත රත් වෙන්න පටන් ගන්නවා. ඒතර අපි අත රත් වෙනවා කියන වෙනුවට රත් වෙන ගතිය විතරක් දකින්නවනේ. භාව ලක්ෂණය. සීතලක් දැනෙනකොට කන බඩ කට කියනක නැතුව මට සීතල ගතියක් දැනෙනවා. මට සීතල බවක් දැනෙනවා. මට සීතල ස්වභාවයක් දැනෙනවා කියනවනම් එයාට දැනගන්න පුළුවන් මේ සීතල බව ඉන්නේ ගෑනුවකද පිරිමියකද කියලා සීතල බව දන්නේ නැහැ. සීතල බවට වැඩකුත් නැහැ. ඒ ඇතුළත ඉන්න පිටත ඉන්න සජීවී තැනක තියෙන අජීවී තැනක කියලා සීතල බව දන්නේ නැහැ. නමුත් මම කියන මගේ අතේ සීතලකම කියලා ඒකට අයිතිවාසිකම් කිව්වොත් අසහනෙ එනවා. සීතල සීතල බව වශයෙන් දන්නවා නම් ධාතු මනසකාර වශයෙන් එයා සම්මතේ ඉක්මවලා පුළුවන් තරම් පරමාර්ථ පැත්තට යනවා. ඒ නිසා ආස්වාසේ ප්‍රස්වාසේ ඊටාම සියුම් කොටස් ඊටාම සියුම් ඒවට කියනවා ධර්ම ඕජාව කියලා රස හොයන්න හොයන්න හොයන්න හරකුම්බල්ලන් එළුවන් පිළිබඳව මානසික අසහන දුරු වෙනවා. වෙනද තාම ගැඹුරින් ගවේෂණය කරන්න කරන්න කරන්න කරන්න ග්‍රාම සංඥාව මනුෂ්‍ය සංඥාව දුර වෙනවා. ගවේෂණය කරන්න කරන්න කරන්න රත්තරන් මුලිමුතු මුතු මැණික් පිළිබඳ අදහස් දුර වෙනවා. අරඤ්‍ය සංඥාව දුර වෙනවා. කාය පිළිබඳ සංඥාව අතරලා හතර මා ධාතුන් ඒවා පටිච්චසමුපාදයක් අනුව සිදුවෙන දෙයක්. ඒව වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. ඒව වැඩ කරන්නේ ඍතු න්‍යායට අනුව ඔබ ප්‍රාර්ථනා කරයි කියලා රත් වෙන්නෙත් නැහැ. ප්‍රාර්ථනා කරගෙන රත්ත්‍රි උපදේ සීතල වෙන්නෙත් නැහැ. ඒ හේතු වෙනකොට ඒක යනවා. ඕකෙන් මොකටද චිත්ත පීඩා ගන්න? විශේෂයෙන් මේ උණුසුම් සිසිල් ගතිය උඹේ ඇඟේ ඉන්න බව උණුසුම සිසිලස දන්නේ නැහැ. ඒ ධාතුන් දන්නේ නැහැ මේ ගැහනුවකද පිරිමයකද නිවන් දබුවක් කෙනද ඉන්නේ කියලා ධාතුල තියෙන ස්වභාව ගතිය. ඒක අල්ලන්න මේ ගැහෙනවා වෙනුවට ධාතු ස්වභාව දකිනවා නම් අපි ශූන්‍යතාවේ පාවිච්චි කරන සාපේක්ෂව ගුරුසු ගුරුසු දෙක ගවන් කරමින් ගවන් කරමින් හිමීට යනවා අර කියන සියුම් තත්ත්වවලට ගියාට පස්සේ අන්තිමට තමන්න තේරෙන්නේ තමන් සම්පූර්ණ විශ්වත් එක්ක සම්බන්ධීකරණය වෙනවා හැම තැනම ලෝකේ තියෙන තාක්කල් තියෙන්නේ කම්පන චංචල ලෝකේ තියෙන තාක් තියෙන උණුසුම් සිසිල් ගති ලෝකේ තියෙන තාක්කල් තියෙන වැగిරෙන පිටු කරන ගති බර හැල්ලු ගති මේ කොටහක් අරගෙන මගේ කියාගත්තාම ඒ කොටහෙන් විතරයි දුක එන්නේ ලෝකයක් පටවි ආපෝ තේජෝ වලින් අපිට කවදාකවත් දුකක් නැහැ. මම මේ කියාගත්තා නම් යම් පොඩි කොටසක් ඒක තමයි දුක කියන්නේ තණ්හාය ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති සෝකෝ යම් රූප කොටාසයක්. මම කියලා අල්ලවනම් ඒක ඒ සංඥාවෙන් පමණයි දුකේ ඉන්නේ. ඒක අඩු කරනකොට, ගෙවම් කරනකොට හිස් කරන්න කරන්න පීඩා ප්‍රමාණය, දරත ප්‍රමාණය, එහෙම නැත්නම් අසහන ප්‍රමාණය එන්නේ එන්න අඩු වෙනවා කවුරුවක්වත් නැහැ ඒක වළක්වන්න. එකයි තියෙන්නේ Tamange අවිද්‍යාව. ඒ නිසා මේ රූපෙට බැඳිලා ඒ රූපෙට ඇලිලා අපි මේ කරන වැඩෙන් කරන්නේ මොකද්ද දැඩි ආතතියක් දැඩි අසහනයකට ඇලීමක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ ඇලෙන්නේ දෙයියෝ කියපු නිසා නෙවෙයි මමමයි වැඩියෙන් දෙයකට ඇලුනොත් වැඩියෙන් පීඩාවක්. ඒ වෙනුවට අඩුවෙන් දෙයකට ඇලෙන එක තමයි මේ ශුන්්‍යතා විහරණයේදී සරුවචනසේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒක වෙනකොට මේ කෙලෙස් අඩු වෙන ගතිය ප්‍රතිපදා විදිහට යන ගතිය මේ මනසට තේරෙන්නේ නැත්නම් ඒ අනුව නෙවෙයි නම් බලන්නේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. අර තේරෙන්න ඕනේ එnde ende ende ende මගේ හිතට බලපාන අනවශ්‍ය දුක් කරදර දුක් පීඩා ගැනීම මේ චිත්තක්ෂණේ දුරුවන් කිරීම මමගේ ප්‍රතිපදාව විදිහට මම සලකනවා. දුරුවන් වෙච්ච ප්‍රමාණය මට තේරෙනවා. ඉස්සර තිබුණා නම් විශාල දේවල් වලට මම තැවෙන ගති නැහැ. තැවීම තියෙනවා. හැබැයි දන්නවා. මෙන්න මේකට තැවෙනවා කියලා දන්නවා. ඒකත් එන්න එන්න අඩු වෙනවා. ඒ නිසා සරෝජන සඳහන් කර තන හැම භාවනා සම්දිස්ථානයකදීම තමන් ප්‍රතිපදාවේ ඉන්න බවත් කෙලෙස් අඩු වෙන බවත් දන්නවනම් සැක කරන්න එපයි කියලා. ඒ දෙක විතරමයි ඒක වෙන කෙනෙකුට උඹට කියලා දෙන්නත් බෑ. වෙන කෙනෙකුට න්‍යාය කියලා දෙන්න පුළුවන්. උඹ ඉන්න ප්‍රතිපදාවේද වෙන විදිහකට කියන්න ප්‍රතිපදාවෙන් තොරව කවදාකවත් හිතලා මේක වෙන්නේ නැහැ. මොකද අපේ මනස දුවන්නේම තණ්හාවට. අපේ මනස දුවන්නේම රූපෙට. බුදුජානන්සේ රූපේම පාවිච්චි කරනවා රූපේ උලුප්පල දාන. රූපේ වාංගු කරලා විසිකලා දාන. අලවංගුවට තියෙන අඩේ ගල විශාල ගලක් වාංගු කරන්න අපි අඩේට ගන්නවා. ඒක හෙල්ලෙන්නේ නැති එකක් වෙන්න. ඒකට වාං කරලා පස්සේ ඒ ගලට වැඳ වැඳ ඉන්න ඕන නැහැ. වැඩේ වුණාට පස්සේ ඒ ගලත් අයින් කරන්න පුළුවන්. ඒක නිසා මේ කය පාවිච්චි කරන්න කියලා කියන්නේ ඒකට වීම සඳහා පහුරක් විදියට. වැඩේ වුණාට පස්සේ ඕක කර තියාගෙන ඉන්න ඕන කමක් නැහැ. හැබැයි මේ කයට කටයුතු සිද්ධ වෙනකන් සලකන්න. මොකද මේකට නිරෝගීව තියෙනවා. මේක අපිට සහයෝගය පිණිස තියෙන්න ඕනේ නැත්නම් මේක කරන්න බෑ. ඒ නිසා කායගත සතියේදී අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකං පරිමුඛං සතියං උපට්ඨ වෙත්වා සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්සති කියනකොට ඇත්තටම නිවන් දැකලා මේ ශුන්්‍යතා දර්ශනය අනුව දරකන්න පුළුවන් නම් නිවනම තමයි. අපි එයින් එහාට තියෙන මේ අර කන් ඇන්දෙන් අයින් කරන කැලේට තමයි ඔය සමීකරණ හදන්නේ සෝවාන් වුණාද කියලා අහන්නේ අනම්මන. නමුත් මේ තාක්කල් ගෙවම් කර ප්‍රමාණයට සන්තෝෂ වෙන්න පුළුවන් නම් අවුරුදු 2600ක් පරණ මේ ශාසනයේ මම හිතනවා අපිට ඕනකටත් වැඩිය ඇති කියලා. ඒ මොකද එතෙන්ද අනේක අපිට ඕන වෙලාවක් කරගන්න පුළුවන්. කොතනක හරි කමන්නේ ඉන්න තැනක ඉන්න ඉරියවට හිත යොදලා මම දැන් මෙතන ඉන්නවා. මට මේ ආස්වාසිය පේනවා. එතකොට මට ප්‍රසවාසයක් නැහැ. ප්‍රසවාසය පේනකොට ආස්වාසයක් නැහැ කියලා ඒකට හිත අඩු කරන්න පුළුවන් නම් ඒ ආස්වාස ප්‍රසවාසයෙන් කවදාකවත් මේ මිනිස්යාට චිත්ත පීඩාවක් එන්නේ නැහැ. විශාල චිත්ත පීඩා රාශියක් අයින් කරන්න පුළුවන්. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dharmaye antardhapeti upasameti. මහණ මේ ආනාපාන සති සමාධිය ඉතාමත්ම ශාන්තයි. ඉතාමත්ම ප්‍රණීතයි. අසේචන කෝච පිටින් මොකක්වත් ඕන නැහැ. uppatti උඹට හම්බෙලා තියෙනවා. ආනාපාන. ඔක වෙන ඔක සතිය පිහිටව ගත්තොත් සුකෝච විහාරෝච ඉන්න ඉරියව්වේ සුඛ විහරණේ ලැබෙනවා. ඉඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් දණුකඩේ ගැහුවා වගේ කටු පෙරේ පෙරෙව්වා වගේ නෙමෙයි කුරුසෙත් යන ගහුවා වගේ නෙමෙයි ඉන්න ඉරියව්වේ පූසෙද්දියා බලන්න සුඛ විහරණය කියන එක තේරෙයි මාළු ටැංකිය කියන මාළුවෙද්දියා බලන්න සුඛ වින්නේ කියන එක තේරෙයි මිනිස්සයාට ඒකවත් තේරෙන්නේ මෙච්චර සුඛෝභෝගී වස්තු හොයනවා යාන වාහන හදනවා කොච්චර කෙරුවක්වත් එයකු පිටලැල්ලක් කොට බුදියාගත් එකා වගේ තමයි අද ඉන්න මානවයා ඊට වැඩිය පූසා භාවනා කරලා නෙමෙයි සුඛ විහරණය දන්නවා මෙන්න මේ සුඛ විහරණය දන්නවනම් ඒක ආනාපානෙන් විතර ගන්න වෙන මොකක්වත් නැහැ. upppanna uppanne papake akusala dhamme antara dahapeti upasamedi හිතට එනේ එනේ මේ පාපක අකුසල ධර්ම අන්තරස්දාහන කරනවා. සමනය කරලා දානවා මේ ආනාපානයේ ඇදහිව මත. ඒක නිසා එක හුස්මක් ආස්වාසයක් ආස්වාසය බව දන්නවනම් ප්‍රසවාසය ප්‍රසවාසය බව දන්නවනම් අපි මේ මුළු භාවනා වැඩ පිළිවෙලෙම ප්‍රතිඵලය එතරම් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ වගේ භාවනා කරනකොට අපි කෝටි ගාණක් හුස්ම ගන්නවා එකක්වත් දැනගෙන නෙවෙයි ගන්න. අල්ලපු ගෙදර ගැන හිත හිතා ගන්න. වෙන රටක් ගැන හිත හිතා ගන්න. වෙන දෙයක් ගැන හිත හිතා ගන්න. ඉතින් ඌට වෙන හුණියම් කරන්න ඕනේ නැහැ කවුරුවක්වත්. ඒ හුණියමම ඇති. මොකද එක හුස්මකටවත් ප්‍රේම කරලා නැහැ. ඒ නිසා බලන්න පරියන්කයක් ඉන්නකොට මට වෙනදට වැඩිය හුස්ම කීයක් අස්පනා අපිට තියාගෙන ගන්න පුළුවන්ද නැත්නම් දැක දැක දන දන ගන්න පුළුවන්ද ඒක වැඩෙනවා නම් කවදාකවත් හිතන්න එපා හම්බයක් කියලා ඒකේ කාන්තිම ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දෙක ඒකත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒහා සමාන සාපේක්ෂ දරත කෙලස් පීඩා දුර වෙනවා ඉතින් මේකට දෙවන්නේක් සාක්ෂි කරගන්නම් පුළුවන් නමුත් දෙවන්නේකට ওই දෙක කරලා දෙන්නත් බෑ දෙවන්නේකට ওই හිත බලලා කියන්නත් බෑ ඒ නිසා ශූන්‍යතාවයේ පැත්තෙන් හිස් කිරීම පැත්තෙන් ගෙවන් කිරීම පැත්තෙන් වැය වෙන පැත්තෙන් පරිත්‍යාගයේ පැත්තෙන් භාවනා දිහා බලන්න ඉගෙන ගත්තොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා ඒක වෙනකොටම ඒ පුද්ගලට ඉංගියක් කියලා තමයි පරිත්‍යාගය සිද්ධ වෙන්නේ. එයා තමයි ඉස්සෙල්ලම දැනගන්නේ. අරුවචනන් හිටියනම් ආශයනුසඥානෙන් දැනගන්න එයාට තේරෙන පටන් ගන්නවා මගේ කාය දරත ඊටේ තිබෙන දුක් පීඩා අයින් කිරීම. ඒ නිසා මොනම වෙලාවක හරි මොනම හේතුවක් නිසා හෝ සිද්ධියකින් දුක් පීඩා ගන්නෝ නම් අමනයි අසත්පුරුසයි අකල්‍යාණ ධර්මයි අසත් අසත් ධර්මයි. මොනම චිත්ත පීඩාවක් ගත්තත් එහෙම නැත්නම් මේ හිත් කරදර ගන්නවා කියලා තියෙන කැක්කමක් තියෙනවද? මේ කැක්කමක් තියෙනවා බෙදාන කණ එකයි තියෙන්නේ. ඒකේ කවුරක්වත් එන්නේ නැහැ චරිචුරු ගන්නද? ඒ මනුස්සයා හිතන්නේ මට කැක්කුමක් කරන අඬනකොට අල්ලපු ගෙදර එක්කනත් අඬන්න ඕනේ කියලා සහෝදරකමට. ඒගොල්ලන් තියෙන පිස්සුව බෝ වෙන જાති පිස්සුව. කැක්කුම තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ මනුස්සයාට කවදාකවත් ඒ දුක් කරදර නොගෙන සිටීම, විස්්‍රාම වීම, විවේක වීම, උදිකලා වීම කියන එක පාළුවක්, කම්මැලිකමක් පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ කියලා තමයි මට බණ ඉවර කරන්න වෙන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට උල්ලලේනගේ අඬ නගන්න දෙන්න එපා. අපි මේ භාවනා කරන්නේ ගෙවම් කරන්න කියන එක දැනගෙන කොච්චරක් ගෙවම් වුණාද කියන එක පෙළ සැපෙලා විස්තර කරන්න පුළුවන් නම් ඒ කෙනාට කමඨාන් සුද්ධ කරන්න ඕනකමක් වෙන්නේ නැහැ. ඒකම නිවන කියන එක ඔච්චර දුර තියෙන එකක් නෙවෙයි 100%ක්ම නිවන නැති වුණාට 195ක් දක්වා විතර වගේ කිසි බාධාවකින්තර ඕන තැනක් ගන්න පුළුවන් කියලා අනිත් එක එකක් කියත යෝග බෞද්ධයාටම සීන්න වෙලත් නැහැ. මේ මේ කලාව දන්නවනම් මේකයි මේ බුදුහාමුදුර කිව්වේ කියලා ඔය වගේ බැජ් එකක් ගහන ඉඳගෙන ඉන්න ඕනෙම නැහැ. බැජ් යවුවයි කියලා නොලබෙන්නත් ඉඩ තියෙනවා. මොකද කාගවත් අධිකාරිය නෑ මේක. එසා කිසිම කෙනෙකුට කියලා දෙන්න පැකිලෙන්නත් එපා. ඒ මනුස්සයා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මොකක්වත් නැහැ ලෑස්තිනේ කියලා දෙන්න තීරුම් එක්කනට වැටෙනවා. අපිටත් වැටහිලා තියෙන කවදාකවත් හිතපු වෙලාවට නෙවෙයි. ඒකයි මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය. ඒ නිසා මම මේ උත්සාහ කරේ ඊට අනිදට යන ධර්ම දේශනාව සඳහා පසුබිම සකස් කරන්නයි. ඒ නිසා මේ ටික දන්නේ නැති කෙනෙක් මෙතන නෑ ඔක්කොම දන්නවා පෙළ ගැස්මක් පමණයි කරේ. ඒ නිසා අපි මේ ප්‍රයත්නයේ විනුවෙන් ශූන්‍යතා විහරණය විනුවෙන් අපි මේ කැප කරපු ටික තමයි අපේ අර්ථ සිද්ධිය පිණිස අර්ථ කුසල පිණිස පිහිටන්නේ කෝකද අපට උදව් වුනේ කෝකද උදව් වුනේ නැත්තේ කියන එක තමයි සීලබ්බත පරාමාස කියන්නේ යමක් උදව් වුණා නම් ඒ වෘතය ඒ සීලේ උදව් වෙලා තියෙනවා එවනත මේ කරේතියානාව නම් මිටියා කර අහන මිටියා කරේ තියාගත්ත මනුස්සයා විදිහට ඒව සීලබ්බත පරාමාස වෙලා තියෙන එක කරදර වෙලා තියෙන නිසා කරුණා කරලා ප්‍රයෝජනෙ සලකලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පාවිච්චි කරන්ඩ එන්න එන්න එන්න එන්න තමන්ට තිබුණට වැඩිය ශුන්්‍යත විහරණයේ අර්ථකතනයක් අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවනම් ඒක තමයි ධර්මදේශනා අපේක්ෂාව සිළු දෙනාට ඒ ශුන්්‍යත විහරණය අස්පනා අපිට දැක ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්මදේශනා නිමාව සටහන් කරනවා සිළු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා